නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අපි මේ දිනවල බුදුරයන් වහන්සේ වදාළ ආකාරයට දානය කියන කාරණාව තමන්ගේ ජීවිතයක කරන්නේ කොහොමද කියන එකයි පැහැදිලි කරගෙන එන්නේ ගිය සතියේදී ඒ සම්බන්ධව කළ පළවෙනි දේශනාවේදී අපි පැහැදිලි කරා අසත්පුරුෂ ස්වභාවයේ පවතින මානසිකත්වයකින් යුතු කෙනා එනම් ආත්මාර්ථකාමී පටුසිතක් මානසිකත්වයෙන් යුතු කෙනා දානය කියන කාරණාව ගැන දක්වන ආකල්පයයි ඒ හින්දා එයා දන් නොදෙන ආකාරයයි ඒ වාගේ මෙතනදී තවදුරටත් විශේෂයෙන් කතා කරා එහෙම කෙනෙකුත් සමහර අවස්ථාවල දන් දෙනවා ඒ දාන අසත්පුරුෂ දාන ස්වභාවයට පත්වන ආකාරයත් එතකොට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි දැන් අද කතා කරන්න යන්නේ ඒ විදිහේ අසත්පුරුෂ කෙනෙක් නෙමෙයි දැන් කෙනෙක් උත්සාහ කරනවා මේ සත්පුරුෂ භූමියට පැමිණෙන්න ජීවිතයට පින් රැස් කරගන්න කියන අදහසින් උත්සාහවන්ත වෙන කෙනෙක් ඉන්නවා. අන්න ඒ කෙනෙක් කොහොමද දන් දෙන්නේ කියන ආකාරය තමයි විශේෂයෙන් කතා කරන්න යන්නේ. ඒ වගේම ඒ විදිහට උත්සාහවන්තව දන් දෙන අයගේ දානත් මහත්ඵල මහානිසංස නොවන්නේ ඇයි කියන එකයි කතා කරන්න යන්නේ. මේක ඇත්තරම බෞද්ධයට ඊ타ත්ම විශේෂයෙන් දැනගත යුතු කාරණාවක්. අතිශයින්ම අවශ්‍යතාවය තියෙන කාරණාව මොකද ගොඩාක් බෞද්ධ අය මේ කාලේ දෙන දාන ඒවා මහත්ඵල මහානිසංස ස්වභාවයට පත් වෙන්නේ එතකොට අද දවසේදී අපි ඒක මේ බුද්ධ දේශනාව ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාව ඉස්මතු කරමින් ඒ ස්වභාවය පැහැදිලි කරන්නම් ඒ වාගේම මහත්ඵල මහානිසංස ස්වභාවයට පත්වන්නේ කුමන දාණයද කියන කාරණාවත් කෙටියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට වෙලාව ලැබුණොත් ඊළඟ සතියේදී ඒක ගැන තවදුරටත් විස්තර වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ සම්බන්ධයෙන් තෝරගත්ත ධර්මදේශනාවක් මේ ධර්මදේශනාව තියෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ දාන මහප්පල සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා දානයක් මහත්ඵල නොවන්නේ කොහොමද වෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරපු දේශනාවක්. අපි මේක හිමීට බලමු විස්තර විදිහට ඊට පස්සේ තමන්ගේ ජීවිතවලට ගලප ගන්න උත්සාහවත් වෙන්න. දැන් බුදුරයන් වහන්සේ ඒ කාලේ චම්පා නගරේ මේ ගග්ගරා කියලා පොකුණක් තියෙනවා. ඒ පොකුණ ළඟ තමයි වැඩ ඉඳලා තියෙන්නේ. එතකොට චම්පා නගරවැසි බොහෝ උපාසක අය සාරිපුත්ත මහරතන් වහන්සේ කරා පැමිණලා තියෙනවා. පැමිණලා සාරිපුත්ත මහරතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අපි බොහෝ කාලයකින් මේ බුදුරජාණන් වහන්සේගෙන් දහම් කතාවක් ඇහුවේ නැහැ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩ හිටපු කාලයක් වෙන්න ඇති. ඒ හින්දා එහෙම කියන උපාසකය. ඊට පස්සේ සාරිපුත්ත මහරතන් වහන්සේ මේ උපාසක පිරිසවත් එකතු කරගෙන බුදුරයන් වහන්සේ ගාවට යනවා. ගිහිල්ලා දැන් දහම් කතාවක් පටන් ගන්න එපා. ඒ හින්දා බුදුරයන් වහන්සේගෙන් මේ විදිහට අහනවා සාරිපුත්ත මහරතන් වහන්සේ අර උපාසක අයට වැදගත් වෙන විදිහේ දහම් කාරණාවක් අහනවා. මොකද්ද? භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ ඇතම් අය විසින් දෙන ලද දානි මහත්ඵල මහානිසංස නොවනවනම් ඒ ඇයි මොන හේතුවෙන්ද ඒ වාගේම මේ ලෝකේ සමහර අය දෙන දාන තියනවා කියන ඒවා මහත්ඵල මහානිසංස වෙනවා ඒ මොකද කියලා අහනවා එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත මහරතන් වහන්සේට ඇවත් සාරිපුත්තේනි මේ ලෝකේ ඇතැම් අය විසින් දෙන දාන මහත්ඵල මහානිසංස නොවෙනවා නම් ඒ වගේ දාන තියනවා කියනවා ඒ වාගේ මේ ලෝකේ ඇතැම් අය විසින් දෙන ලද දාන මහත්ඵල මහානිසංස වෙනවනම් එහෙම දානක් තියනවා කියන. පැහැදිලිද? ඊට පස්සේ සාරිපුත්ත මහරතන් වහන්සේ ඔන්න විස්තර අහනවා මොන හේතුවෙන්ද මොන ප්‍රත්‍යයෙන්ද ඒ විදිහට දානයක් මහත්ඵල මහානිසංස නොවන්නේ මොන හේතුවෙන්ද මොන ප්‍රත්‍යයෙන්ද ඒ විදිහේ දානයක් මහත්ඵල මහානිසංස වන්නේ කියලා ඔන්න දැන් හේතුව විමසනවා. දැක්ක නේද මේ බුද්ධ ශාසනය ක්‍රමයේ මේකේ මේ මුළු හැම තැනම තියෙන ධර්මයේ හේතුඵල ධර්මයක්. හේතුඵල ධම්මයි ඉස්මතු කරමින් කතා කරන්නේ. ඉතින් මම එතනදී දැන් මේ දානයේ සම්බන්ධ මහත්ඵල මහානිසංස වීම සහ නොවීම පිළිබඳ හේතුඵල ධම කතා කරනවා. දැන් එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මෙතනදී දැන් මේ කාගේද මේ අසත්පුරුෂ කෙනා සම්බන්ධයෙන් නෙමෙයි මේ දන් දෙන කෙනෙක්ගේ දානෙත් මහත්ඵල මානිසංස වෙන්නේ නැති එක ගැනයි කතා කරන්නේ. අසත්පුරුෂ කෙනාගේ දාණය ඒක දීම අත්හැරීම ඒක කොහොමත් ඒ ඒ විදිහේ පිනක් රැස් වෙන එකක් නෙමෙයි. එයා මේ අකමැත්තෙන් ඒ දේ කරන්නේ අකුසල් සිතකින් කරන්නේ. එතන පිනක් රැස් වෙන්නේ නැහැ. අසත් පුරුෂකෙන දෙන දානේදී මේ සත්පුරුෂ කෙනෙකුත් සත්පුරුෂ ස්වභාවයේ ඉඳගෙන දන් දෙන්න කැමැත්තෙන් කරන කෙනෙකුත් ගේ දානෙත් මහත්ඵල මහානිසංස වෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා කියනවා. ඒකට මොකද්ද කියන එකයි මේ පැහැදිලි කරන්නේ. අපි දැන් බලමු ඒකට හේතුව මම එතකොට ඒ කරුණු දෙවෙනි කාරණාව ඉදන් මුලින් කතා කරලා ඊට පස්සේ අන්තිම කාරණාව අවසානට කතා කරන්නම් පැහැදිලි කිරීමේ පහසුව තකා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට මේ දැන් මේ ලෝකේ සමහර කෙනෙක් ඉන්නවා කියනවා මේ එයා මෙන්න මේ විදිහේ අදහසකින් දන් දෙනවා. ඒ කොහොමද? දානය මනායයි දන් දෙයි. ඒ කියන්නේ දන් දෙන එක හොඳ දෙයක් නේ කියලා ඔන්න ඔය වගේ අදහසක් දැක්මක් එයාගේ හිතේ තියෙනවා. දැන් මේ සත්පුරුෂ කෙනෙක්ගේ මානසිකත්වය මේ කියන්නේ බෞද්ධයාගේ බොහෝ විට මෙන්න මේ මානසිකත්වය තියෙනවා. දන් දෙන එක හොඳ දෙයක් නේ. ඉතින් හොඳ දෙයක් නේ. කාට හරි යමක් දෙනවා කියන්නේ හොඳ දෙයක් නේ. කාට හරි තමන්ගේ දෙයක් පරිත්‍යාග කරනවා කියන්නේ හොඳ දෙයක් නේ. කියන අදහස තියෙනවා. එතකොට ඒ අදහස මුල් කොටගෙන දන් දෙනවා කියනවා. එයිද ඒවා දන් දෙන්න කියලා ඇහුවොත් එහෙම එහෙම කෙනෙක්ගෙන් නැත්තම් වෙන කෙනෙක්ගෙන් අපි ඒක තමන්ගෙන්ම තමන් හොඳට විමසලා බැලුවොත් එimhe ඇයි මං දන් දෙන්නේ කියලා ඒ අයගේ මූලිකම තියෙන චේතනාව තමයි ඉතින් දන් දෙන එක හොඳයිනේ. ඒක හොඳ දෙයක්නේ කියලා. එතකොට බලන්න ඔබ මේ මේ බොහෝ බෞද්ධ අයගේ මේ තියෙනවා මෙන්න මේ මානසිකත්වය. ඇහුවොත් ඒ කියන්නේ ඒකේ හරියටම මොකද්ද වෙන්නේ ධර්මතාවයන් පිළිබඳව එහෙම අදහසක් නැහැ. හැබැයි යාට අදහසක් තියෙනවා දන් දෙන එක හොඳ දෙයක් කියලා. එයා බොහෝ දෙනාගෙන් අහලා එහෙම කල්පනා කරලා ඉතින් එයාගේ අදහසක් තියෙනවා දන් දෙන එක හොඳයි කියලා. ඒ වගේම අබෞද්ධ අයත් සමහරලාට මේ කොටසේ ඉන්නවා. ඒ අයගෙත් ඔහොම අදහස් තියෙන අය ඉන්නවා. මේ ඉතින් දන් දෙන එක කෙනෙක්ට යමක් දෙනවා නම් වෙන කෙනෙක්ට ඒක හොඳ දෙයක් නේ කියලා අදහසක් තියෙනවා. එතකොට බුදුරයන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සූත්‍ර දේශනාවේදී ඒ විදිහට දන් දෙනකොට ඒ විදිහට ඒ අදහස තියාගෙන එයා දන් දෙනවා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙනවා කියනවා. එතකොට මෙතන ශ්‍රමණ බ්‍රාහ්මණය මුල් කරගෙන තියෙන්නේ නැත්තම් දුගී මගේ යාචකයන්ට වෙන්න පුළුවන් දන් දෙනවා. ඒ මොනවද මේ ඔය කෑම බීම ඇඳුම් යාන මල් ගඳ සුවඳ විලවුන් මේ ආවාස ආදී දේවල් දන් දෙනවා. එහෙම. ඒ දානයක් දෙනකොට දීලා ඒ දාණයෙන් එයාට පින් රැස් වෙනවා. ඇයි පින් රැස් වෙන්නේ? එයා කැමති සිතින් සතුටු සිතින් තමයි ඒ දන් දෙන්නේ. ඒ හින්දා පින් රැස් වෙනවා. පින් රැස් වෙලා එයා ඒ පිනෙන් මේ ගිහිල්ලා ඔය බුදුරණාහි මෙතන දේශනා කරනවා චතු චාතුම් මහරාජ රාජ්‍යයේ දෙවියන් අතර උපදිනවා කියනවා. සතර වරම් දෙවිවරුන් අතර ගිහිල්ලා උපදිනවා කියනවා. ඊට පස්සේ ඒ දිව්‍ය ලෝකෙ ඉපදිලා ඒතර පිනේ විපාකයක් විදිහට දිව්‍ය ලෝකෙ ඉපදිලා ඒ විපාකයේ ගෙවලා ඒ තිබ්බ බලවත් ස්වභාවය ගෙවලා ආය මනුස්ස ලෝකෙට එනවා කියනවා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. එතකොට පැහැදිලිව තේරුම් ගන්න ඕනි කාරණාවක් තමයි මෙතන අපි කියන්නේ නැහැ නැත්තම් බුදුරන් වහන්සේ දේශනා කරන්නේ ඒ මෙන්න මේ දාණයෙන් පින් රැස් වෙන්නේ නැහැ කියන එකක් දේශනා කරන්නේ අර අසත්පුරුෂ දාන වලින් පින් රැස් වෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. මේ දාන වලින් පින් රැස් වෙනවා. පින් රැස් වෙනවා. බොහොම කැමැති සිතින් එයා ප්‍රසන්න සිතකින් තමයි මේ මේ කටයුතු වල යෙදෙන්නේ. හැබැයි මේ දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කියනවා. අපි මෙතනම මේ කාරණාව කතා කරගත්තොත් මේ මහත්ඵලය මහානිසංසය කියන කාරණාව මේකේ අන්තිමේදීත් ඒ ගැන විස්තරයක් තියෙනවා. නැත්තම් ඔබ තේරුම් ගන්න මහත්ඵලයේ මහානිසංසය කියන්නේ නිවන පිණිස හේතු වෙනවාද නැද්ද කියන කාරණා. මහත් ඵලය කියලා කියන්නේ මේ නිවනට. මහානි සංසය කියලා කියන්නේ ඒ නිවනින් දකින ස්වභාවයෙන් හින්දා සියලු කෙලෙස් වලනුයි සතරාපා ආදී සියලු දුකින් නිදහස් වීම තමයි ඒකේ ආනිසංසය. ඒ හින්දා නිවනට තමයි මහත්ඵලය මහානිසංසය කියලා කියන්නේ. ඒ මහත්ඵලය මහානිසංසය පිණිස හේතු වෙන්නේ කියනවා ඔය විදිහේ දෙන දානේ. එතකොට බලන්න මේ කාලේ බෞද්ධ අයගේ ගොඩාක් අයගේ ඔන්න ඔය වගේ අදහසක් තියෙන්නේ. දන් දෙන එක හොඳ දෙයක් තින් කියලා. එතකොට ඒ දානේ එයාට නිවන පිණිස හේතු වෙන්නේ මන් දන්නවා මේක ටිකක් මේකත් අර සාමාන්‍යයෙන් ඇහෙන්නේ නැති නිකන් ප්‍රශ්නයක් වෙන ස්වභාවයක්. ඒ කියන්නේ මේක දේශනා කිරීමෙන් අර්බුදයක් වුණත් උපදින්න පුළුවන් ස්වභාවයක්. ඒ වුණාට මේක මම කියන දෙයක් නෙමෙයි. ඔබ මේ බුද්ධ දේශනාව හොඳට බලන්න එතකොට ඔබට මේ කියපු කාරණා මේ විදිහටම තියෙනවා බලන්න පුළුවන්. ඊළඟට අපි ඒකේ ඊළං කාරණා බැලුවොත් එහෙම තව කෙනෙක් ඉන්නවා කියනවා එයා දන් දෙන්නේ මෙන්න මෙහෙම අදහසකින්. ඒ මොකද්ද මේ අපේ අම්මා තාත්තා අපේ ආච්චිලා සීයලා ඇතුළු මේ પરම්පරාවෙන් දිගටම මේ දානි කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට අපේ කුල වංශයට අයිති මේ දාණය කියන සිරිත කඩ කරන්න හොඳ නැහැ. ඒ හින්දා මම මේ දානි දෙන්න ඕනේ. කියලා ওই විදිහට දන් දෙනවා කියනවා. අපි බැලුවොත් එහෙම දැන් ඕක අපේ බෞද්ධ සමාජයට ගලපලා ඒ කියන්නේ දැන් ලංකාවේ මාසිකව දෙන පේරුදානි කියලා තියෙනවානේ පන්සලට. එතකොට ඒක ගැන අදහස බැලුවොත් එහෙම ඇයි ඒ දානි දෙන්නේ කියලා ඉවරලා සමහර කෙනෙක්ගෙන් ඔන්න ඔය වගේ උත්තරයක් එන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද? අපි ඒක දිගටම අපේ අම්මලාගේ කාලේ ඉඳන් දිගටම දෙනවා. නැත්නම් වාර්ෂික දානයක් වෙන්න පුළුවන්. කොහේ හරි දෙන අපි දිගට මේක කරගෙන යනවා ඒ හින්දා ඒක කඩ කරන්න හොඳ නැහැ දිගටම දෙන්න ඕනේ කියලා ඔන්න ඔය චේත ඔය අදහස අරයාගේ කටින් එළියට එනවා එතකොට ඒක තමයි යාගේ මූලික චේතනාව ඔය විදිහේ අදහස් වලින් වාර්ෂිකව දෙන දන්සල් වගේ ඒවත් තියෙනවා ඒක අපි දිගටම දැන් මේ 35 වතාවක් දුන්නා ඒ හින්දා දැන් මේක කඩ කරන්න හොඳ නැහැ මේ කොහොම හරි 36 වෙනි වතාවේ දෙන්න ඕනේ එතකොට ඒ එහෙම ඒවා නැත්තම් සමහරලාට අසරණයට බඩුමලු දෙනවා වගේ ඒවත් වාර්ෂිකව වගේ කරන අය ඉන්න පුළුවන් ආයතන වලින් වෙන්න පුළුවන් සාමාන්‍ය පෞද්ගලිකව වෙන්න පුළුවන් ඒ විදිහට මේක අපි කරගෙන දිගටම කරගෙන ආව ඒ හින්දා මේක සිරිත කඩ කරන්න හොඳ නැහැ කියන අදහසින් කරනවා අන්න ඒ දාන බුදුරජාණන් වහන්සේ නැවත කියනවා ඒ දාණයෙන් පිනක් රැස් වෙනවා නැත්තේ නෑ ඒ පිනෙන් එයාව සතරවරම් දෙවරුන්ගේ ස්වභාවයට ගෙනියනවා ඊට පස්සේ එතනදී ඒ දිව්‍ය ආශ්චර්ය ඒ විපාකයේ ඉවරනාට පස්සේ පිනේ විපාකේ නැවත මේ මනුස්ස ලෝකෙට පහළට එනවා කියනවා මේ ඒ දානෙත් මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කියනවා ওই විදිහට දෙන දාන. ඊට පස්සේ දැන් එතකොට මෙතන බලන්න ඕනේ මේ මූලික චේතනාව මූලික අදහස. මේ එයා දෙන දානය පිළිබඳ මූලික දැක්ම කොහොමද තියෙන්නේ කියන කාරණාවයි බලන්න ඕනේ. ඊට අනුව තමයි මේ දානේ මහත්ඵල මහානිසංස වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඊට පස්සේ මහත්ඵල මහානිසංස නොවන්නා වූ ඊළඟ ස්වභාවය මොකද දානේ තියෙන බුදුරයන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් මෙන්න මෙහෙම දන් දෙනවා. මෙහෙන්න මේ වගේ අදහසක් එයාගේ තියෙන්නේ. එයා දෙන දානි පිළිබඳව අපි මේ කෑම උයනවා. මේ අය කෑම උයන්නේ ඒ හින්දා මේ කෑම හදන අපි කෑම හදාන්නේ නැති අයට නොදී ඉන්න සුදුසු නැහැ. කියන චේතනාව මුල් කරගෙන දන් දෙන පරිත්‍යාගයන් කරන අය ඉන්නවා. පැහැදිලි සමහරලාට ගොවියෝ ওই විදිහට කරලා තියෙනවා. කියන්නේ අපි වගා කරනවා ඊට පස්සේ මේ අය ඉතින් වගාවක් කරන්නේ නැහනේ. ඒ හින්දා අපි වගා කරන අය මේ අයට මුකුත් නොදෙන එක නොදී ඉන්න එක සුදුසු දෙයක් නෙමෙයි. ඒ හින්දා දෙන්න ඕනේ කියලා අන්න ඒ අදහසින් කටයුතු කරනවා. එතකොට ඉන්දියාවේ පැවිදි පාර්ශවයට ඔන්න ඔය විදිහට දන් දෙන ස්වභාවයවල් ගොඩක් තියෙනවා ලංකාවේ සමහර අය ওই වගේ මානසිකත්වයන් තියෙන්න ඉඩක් තියෙනවා එතකොට බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ දාන මහප්පල සූත්‍රයේදී කවුරු හරි කෙනෙක් ඔය විදිහේ අදහසකින් දානයක් දෙනවා නම් ඒ දානේ විපාකයක් රැස් වෙනවා පිනක් රැස් වෙනවා ඒ පිනෙන් එයාව සතරවරන් දෙවරුන්ගේ දිව්‍ය ස්වභාවයට පවා ගෙනියන්න පුළුවන් ඊට පස්සේ නමුත් ඒ පින ගෙවලා දාලිවල නැවත මනුස්ස ලෝකෙට එන ස්වභාවයටපත් වෙනවා. ඒක නිවන පිණිස හේතු වෙන්නේ නැහැ කියනවා. ඔය දින දානෙත්. ඊට පස්සේ බුදුරණා දේශනා කරනවා තව කෙනෙක් මෙන්න මේ වගේ අදහසක් මුල් කරගෙන දානයක් දෙනවා කොහොමද එක්කෙනෙක් කල්පනා කරනවා කියනවා කලාතුරකින් තමයි මෙහෙම වෙන්නේ අතීතේ මහා පරිත්‍යාගයන් සිදු වෙලා තියෙනවා ඔය ගොඩාක් බලවත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු වගේ අය ඉඳලා තියෙනවා ඒ අය රජවරු වගේ අය මේ විදිහේ මහා දාන දීලා තියෙනවා මගේ දානයත් ඒ වගේ මහා දානයක් වෙනවා කියන අදහසින් දන් දෙනවා පැහැදිලි නේද එයා අහලා තියෙනවා අතීතයේදී මෙන්න මේ රජුරුවන්ගේ කාලේ මෙන්න මේ විදිහේ දානයක් දීලා තියෙනවා ඒ හින්දා මගේ දානයත් ඒ වගේ මහා දානයක් බවට මම පත් කරන්න ඕනේ. මේ විදිහේ මහා දානයක් මාත් දෙන්න ඕනි කියන අදහසින් දන් දෙනවා. ඒ දානෙත් මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. ඒ දානේ විපාක විදියටත් එයා සතරවරන් දෙවුරුන්ගේ දිව්‍ය ස්වභාවයටපත් වෙන්න පුළුවන්. ආය ඒ දිව්‍ය අසේසුරු කාලයක් ගියාට පස්සේ පිරිහිලා නැවත මනුස්ස ස්වභාවයට එනවා. නිවන පිණිස ඒ දානේ හේතු වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ තව කෙනෙක් මේ විදිහට දන් දෙනවා කියනවා. ඒක තමයි මේ එයා තෘෂ්ණා සහිත සිතින් දන් දෙනවා කියනවා. දැන් මේ මේ ටික බලන්න මේ මෙතනින් එහා කියන ටික ඔබේ ජීවිතවලත් තියෙන්න පුළුවන් බොහෝ සෙයින්ම තෘෂ්ණා සහිත සිතින් දන් දෙනවා. ඒ කියන්නේ දෙන දේ කෙරෙහි ආසාව එහෙම් පිටින් අතෑරියේ නැහැ. දෙන දේ ගැන. එයා දෙනවා දුන්නට ඒකේ ආසාව තියෙනවා. එතකොට එහෙම දුන්න ඒවා තමයි ආයෙ ගිහින් බලනවා. සමහරවිට ඒක මන් දුන්න එක තියෙනවද කියලා බලනවා. ඒ වගේ ඒ එහෙම කරන අය සමහර වෙලාවට ඉන්න. ඒකට දෙන දේ කෙරෙහි ආසාව එයා එහෙම් පිටින් අතහැරලා නැහැ. ඒ ඉවි ඒ විදිහේ කවුරු හරි දානයක් දෙනවා නම් දෙන දේ කෙරෙහි ආසාව අතහැරලා නැතුව ඒකිනුත් පිනක් රැස් වෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ. ඒ ඒකත් හැබැයි ඒ පින මහත්ඵල මහානිසංස භාවයේ පිණිස හේතු වෙන්නේ මේ දිව්‍ය මනුස්ස සැප සම්පත් වලින් යනවා නැවත එයින් පිරිහෙලා මේ විපාක දීලා අවසන් වෙන ස්වභාවයටපත් වෙනවා කියනවා. ඊට පස්සේ තව කෙනෙක් මෙන්න මේ බඳු සිතකින් දන් දෙනවා කියනවා මෙතන. ඒ කියන්නේ දෙන දෙයින් ලැබෙන දිව්‍ය සැප සම්පත් ආදී දේවල් එයා අහන්න ලැබෙනවා නේ. ඒක මේ ධර්මයේ සඳහන් කරනවා. වෙනත් පරලෝ ගැන කියවෙන Hindu Hindu ආදී ආගම් වලත් සඳහන් කරනවා. එතකොට ඒ ටික අහලා යා ඒ දෙන මෙන්න මෙහෙම දුන්නාම මෙන්න මෙහෙම දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. දිව්‍ය ලෝකේ ගියාම මෙන්න මේ වගේ රත්තරම් මාලිගා මෙන්න මේ වගේ දේවල් පහළ වෙනවා. එතකොට දිව්‍යාංගනාවෝ මේ මල් වතු අරෙහිමේ ඔය වගේ මහා විස්තරයක් අහනවා. දැන් ඒක අපේ ධර්මයේ තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම සිද්ධ වෙන දේවල් ඒවා ඒ දේවල් ගැන අහලා මෙයා මොකද කරන්නේ? අන්නේ දිව්‍ය සැප සම්පත් වලට කැමති වෙනවා. එහෙනම් මමත් එහෙම තැනකට යන එක තමයි හොඳ. ඒ වගේ දිව්‍ය සැප සම්පත් ආදී ලබන එක තමයි හොඳ කියලා මමත් එහෙනම් දිව්‍ය ලෝකයන්ට ඒ සැප සම්පත් ලබන්න මේ දානේ දෙන්න ඕනේ කියලිවල දන් දෙනවා. ඒතර දන් දෙන්නේ ඇයි? දිව්‍යලෝ මනුෂ්‍ය සැප සම්පත් ලබන්න කියන අදහස් තමයි යාගේ තියෙන්නේ. පැහැදිලිද? මනුෂ්‍ය වෙන්න පුළුවන්, දිව්‍ය වෙන්න පුළුවන්, සැප සම්පත් ලබන්න කියන අදහසින් දන් දෙනවා. එතකොට බලන්න බෞද්ධයගෙන් බොහෝ ප්‍රමාණයක් ඔතනත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට ඒ දිව්‍ය හෝ මනුෂ්‍ය වූ සැප සම්පත් ලැබෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද එයා කැමැත්තෙන් දන් දෙනවා. සතුටු සිතින් දන් දෙනවා කුසලයක් රැස් වෙනවා ඒකෙන් දිව්‍ය හෝ මනුෂ්‍ය සැප සම්පත් ලැබෙනවා හැබැයි ඒ දානෙත් ඒ දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් අවසානයේ නැවත මනුෂ්‍ය ලෝකේ කරා එනවා කියනවා ගෙවිලා ඉවර වෙනවා මහත්ඵල මහානිසංස ස්වභාවයටපත් වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඊට පස්සේ තව කෙනෙක් මේ අදහසින් දන් දෙනවා කියනවා. එයා මේ නිදන් කරන අදහසින් දන් දෙනවා. ඒ කියන්නේ දැන් නිධානයක් කියන්නේ මොකද්ද? මේ අපි ඒක කොහේ හරි හංගනවා පස්සේ කාලේ අපිට ප්‍රයෝජනෙ පිණිස මොනවා හරි ප්‍රශ්න ගැටලු ඇති වෙනකොට සමහර ලාවට සතුරු උපද්‍රව වගේ ඇති වෙනකොට ඒක හංගනවා පොළොවේ යට වෙන්න පුළුවන් තව නොඑක ආකාරයේ වෙන්න පුළුවන් හංගනවා පස්සේ දැන් මට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ මට පස්සේ කාලේ මේකෙන් ප්‍රයෝජනයක් අවශ්‍ය වුණාම ගන්න පුළුවන් කියන අදහසින් දානවා අන්න ඒවට කියනවා නිදන් කියනවා ඒ විදිහේ නිදන් කරන අදහසින් දානේ දෙන කට්ටියකුත් ඉන්නවා කියනවා. ඒ කියන්නේ දැන් මේ කට්ටිය ගොඩාක් පරලෝ විශ්වාස කරන කට්ටිය. ඒ කියන්නේ පරලෝ ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසයේ ඉඳලා එයා මේ භවභෝග සම්පත් විනාශ වෙලා යන දේවල් මේවා දන් දුන්නොත් මේවා නැති වෙන්නේ ආයි ඉපදෙන ජීවිතවලදී මට ලැබෙනවා කියන අදහසින් දන් දෙනවා. එතකොට සමහරලාවට අපි ධර්මදේශනාවල කියපු කාරණා අහලා තියෙනවා සමහර භික්ෂුන් වහන්සේලාත් ওই විදිහ කියනවා. කියන්නේ දිව්‍යමය සැප සම්පත් ලැබෙනවා. ඒ වගේ මේ සැප අපි විඳින මේ දුකවල් වගේ දේවල් ඒ හින්දා ඒ සැප ලබන්න ඔය කට්ටිය දන් දෙන්න කියලා කියනවා. එතකොට ඒ එහෙම කියන එකෙන්ම ඒ අදහසි කවුරු හරි දන් දුනොත් ඒ දාන මහත්ඵල මහානිසංස වෙන්නේ. ඒ වගේම තමයි ඔය විදිහට මේ මම මේ මේ ජීවිතවල දන් දෙන ඒවා තමයි අපේ ඉපදෙන ජීවිතවල ආයේ මට ලැබෙන්නේ කියලා එතකොට මෙයා නිදන් කරනවා වගේ මේක කාලයක් වහලා තියලා ඊළඟ ජීවිතේක මේ ගන්න තමයි මේ වැඩේ කරන්නේ අන්නේ අදහස මූලිකව දන් දෙනවා කියනවා. එතකොටත් පිනක් රැස් වෙනවා කියනවා. පිනක් රැස් වෙන්නේ නැති නෑ පිනක් රැස් වෙනවා කියනවා. දිව්‍ය මනුස්ස ස්වභාවයට යනවා. එයාට ඒවා ලැබෙනවා කියනවා. නැත්තේ නෑ. බුදුරණාහි නෑ කියන්නේ. හැබැයි ඒ දානෙත් මහත්ඵල මහානිසංස ස්වභාවයට පත් වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ මහත්ඵල මහානිසංස ස්වභාවයට පත්වන්නා වූ තව දානයක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ සූත්‍රයේදී. ඒක තමයි මේ මේ දන් දෙන දේවල් දිව්‍ය මනුෂ්‍ය ජීවිතවල නැවත ලැබෙන විට ඒවා පරිලවදී මම පරිභෝග කරනවා කියන අදහසින්. දැන් කලින් කෙනා මට ඊළඟ ජීවිතවල ලැබෙයි කියන අදහසින් මෙයා මට ඊළඟ ජීවිතවල මට මේවා පරිහරණය කරන්න පුළුවන්. ඊටම ආසන්න ඊළඟ මානසිකත්වයේ ඉඳලා දන් දෙනවා කියනවා මේ ජීවිතේ අන්නේ දානෙත් මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ තව සියුම් එකකුත් තියෙනවා මෙතන. සමහර අය දන් දෙනවා කියනවා මේ විදිහට. ඒ කියන්නේ එයා ඇයි ඔයා දෙන්නේ? ඔයා ඇයි පරිත්‍යාග කරන්නේ කියලා අහනකොට එයාගේ මෙන්න මේ වගේ අදහසක් තියෙන්නේ. එහෙම දෙනකොට මටගේ හිත සතුටු වෙනවා. මට සතුටුයි. එහෙම දෙයක් දෙන්න මට සතුටුයි. ඒ හින්දා මං දන් දෙනවා. මං දෙනවා පරිත්‍යාග කරනවා කියන අදහස. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් කුරුල්ලන්ට කෑම දෙන එක. සතුන්ට කෑම දෙන එකෙන් මිනිස්සු සතුටු වෙනවානේ. මාළුන්ට කෑම දීලා මිනිස්සු සතුටු වෙනවා. සමහර ලාවට සමහර අය දුප්පත් අසරණ අයට මොන හරි දීලා සතුටු වෙනවා. එහෙම තියෙනවා. සමහර ලාවට සමහර අය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට වෙන්න පුළුවන් මොන හරි දීලා සතුටු වෙනවා. එතකොට එයාගේ මූලික අදහස, මූලික චේතනාවේ දානේ පිටිපස්සේ තියෙන බැලුවොත් එහෙම මට ඒකෙන් හිත සතුටු වෙන හින්දා මං ඉතින් ඒක කරනවා කියන අදහසක් තියෙනවා. එතකොට ඒ දාණයෙන් පින් රැස් වෙනවා. එයා දිව්‍ය මනුස සැප සම්පත් වලට ගෙනියනවා. හැබැයි ඒ දානෙත් මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න දැන් ඔය ටික හොඳට විස්තර විදිහට බලන්න මම එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මූලික සැකෙල්ලයි ඔබ කිව්වේ අපිට ධර්ම සාකච්ඡාවේදී ඕක ඕවාගේ තව විස්තර විදිහට කතා කිරීමේ හැකියාවක් තියෙනවා එතකොට ඔබට තේරෙනවා ඇති සමහරලා බෞද්ධයගෙන් 99.99%ක්ම ඉන්නේ ඔන්න ওই කොටසේ. පැහැදිලි නේද? ඊට පස්සේ මේ සමහ බොහෝ විට ඔබත් ඔය ඔය ඔය වගේ මානසිකත්වයක් මූලික අදහසක්කින් ඉන්න පුළුවන්. එතකොට ඒ දාන එකක්වත් මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මෙතනම තව විශේෂ කාරණාවකුත් මේකත් එක පැහැදිලි කරොත් මේ කාරණාවත් හොඳින් විමසලා ගන්න ඕනි කාරණාවක්. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා සාමාන්‍ය මිනිසයාට නිවන පිළිබඳව තියෙන්නේත් ඒ කියන්නේ වර්ධවාගත්ත අදහසක් කියනවා. කියන්නේ එයා නිවන නිරෝධය කියන ස්වභාවය මොකද්ද කියන එක ගැන එයාට හාංකවිසියක් අදහසක් නැහැ. එයාට හිතෙන්නේ මේ තවත් සැපසහගත ස්වභාවයක් කියන මානසිකත්වයක් තියෙන්නේ. එතකොට ඒ නිවන කියන වචනේ එයා කියනවා. බුදවරු නිවන කියලා කියනකොටයි රහතන් වහන්සේලා මාර්ගඵලලාභයෙන් නිවන කියලා කියනකොට ඒක වෙනම අදහසක් තියෙන්නේ. මොකද ඒක අත්දකපු ප්‍රත්‍යක්ෂ අදහසකින්ද සාමාන්‍ය කෙනෙක් නිවන කියලා කියනකොට එයාට එහෙම ඒ පිළිබඳව හරි අදහසක් නැහැ. එතකොට එයාට නිවන කියන එක ගැන තියෙන්නේ තවත් සැපසහගත මානසිකත්වයක් කියන අදහසක්. ඒ හින්දා තමයි මිනිස්සු ඔය කියන්නේ නිවන් පුරේ කියලා කියන්නේ නිවන නම් වූ පුරයට යන්න මේ පින හේතු වෙනවා කියම කියලා ඒ අය දන් දෙනවා. එතකොට ඒකේ අදහස් තමයි මේ පිනෙන් එයා නිවන නම් වූ මේ කිසි දුකක් නැති තැනක් තියෙනවා. එතෙන්ට මට යන්න ලැබෙන්න කියලා. ඒ වගේ සමහර මේ ධර්ම විකෘති කරන අයත් සමහරලාට කියන අවස්ථාවල් අපි අහලා තියෙනවා. එතකොට මම මේ කියන්න ගත්තේ එතකොට සාමාන්‍ය කෙනාට නිවන ගැන අදහසක් නැති හින්දා කවුරු කෙනෙක් මේ දානේ මට නිවන් පිණිස හේතු වේවා කියලා දන් දුන් දෙනවා කියලා කියන්නේ ඒ දානේ මහත්ඵල මහානිසංස වෙන්නේත් නැහැ. පැහැදිලිද? ඒක ඒ වුණාට ගොඩාක් දෙනෙක් එහෙම කරනවා. ඒ වුණාට ඒ දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ හේතුව තමයි නිවන කියන එක ගැන එයා අරන් තියෙන වරදවාගත්ත අදහසක්. දැන් අපිට ওই නිවන කියන වචනේ දාලා සුද්දෙක්ටත් ඔය කියවල කරන්න පුළුවන් නේ සුද්දෙක්ට මොන හරි දෙන්න කියන්න පුළුවන් නිවන පිණිස හේතු වේවා කියලා හිතලා දෙන්න කියලා. එතකොට නිවන පිණිස හේතු වේවා කිව්වට අපිට ඒ කියන වචනෙට නෙමෙයි වචනේ අර්ථයට අනුව තමයි චේතනාව ක්‍රියාත්මක වෙන්නේ නේ. වචනේ අර්ථය වලට අනුව චේතනාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එයාට මේ වචනවල අර්ථ නැහැ. අර්ථ වරද්දලා අරන් තියෙන්නේ. විශේෂයෙන් නිවන කියන ස්වභාවය කියන්නේ එයා තවත් මේ කාමාවචර මානසිකත්වයේ එයාගේ මානස තියෙන්නේ. එතකොට මේ කාමාවචර මානසිකත්වයටම අදාළ මානසිකත්වයෙන් යුතුව සැපසහගත මානසිකත්වයක් කියලා දකින්නේ. එතකොට මේ ඒකත් මේ කාමාවචර මානසිකත්වය ඉක්මවන්නවත් හේතු වෙන්නේ නිවන පිණිස හේතු වේවා කියලා දන් දුන්නා. මේක මම දන්නවා මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න අපහසු වේවි. ඒ වුණාට මේක තමයි මෙතන තියෙන ඇත්ත. එතකොට මේ ඇත්ත කතා නොකර අපිට නිකන් නිවන පිණිස හේතු වේවා කියලා දන් දුන්නාම දැන් නිවන් ලැබේවි ඕකෙන් කියලා කිව්වට එහෙම දෙයක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එතකොට ඒ දානෙත් මහත්ඵල මානසංශ වෙන්නේ ඒ ආකාරයෙන් දන් දුන්නා. ඊට පස්සේ ඕකේ මෙහෙම දෙයක් තියෙනවා හැබැයි දැන් අතීතයේ අය දන් දීලා තිනා මේ විදිහට. ඒ කොහොමද දැන් බුදවරු, පසේ බුදවරු, රහතන් වහන්සේලාව ඒ අයගේ ජීවිතවල හම්බෙනකොට ඒ අය මෙහෙම මේ දන් දීලා තියෙනවා ඔබ වහන්සේ අවබෝධ කළ ධර්මය අවබෝධ කරන්න මටත් වාසනාව ලැබේවා මේ පිනෙන් කියලා එයා පින් කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට ඔබ වහන්සේ අවබෝධ කළා වූ ධර්මය අවබෝධ කරන්න මටත් වාසනාව ලැබේවා කියන අදහසින් කරලා තියෙනවා. එතකොට බුදුරයන් වහන්සේ අවබෝධ කළ ධර්මය අවබෝධ කරන්න අපටත් වාසනාව ලැබේවා. ඒ රහතන් වහන්සේලා පත් වූ නිවීම අවබෝධ කරන්න අපටත් අවස්ථාව ලැබේවා කියලා එහෙම කියනකොට ඊට අදාළ පරිසරයක් සකස් වෙන්න ඒ පින හේතු වෙනවා. එතන බලන්න චේතනාවට අනුව කර්මය සකස් වෙන හැටි. වචනවලට අනුව නෙමෙයි කර්මය සකස් වෙන්නේ චේතනාවට අනුවයි. වචනවල නිවන කියන වචනයක් පාවිච්චි කරා කියලා නිවන පිණිස නිවන කියලා සැපසහගත ස්වභාවයක් එයා ඒකෙන් අර්ථ දක්වන හින්දා චේතනාව තියෙන සැපසහගත අවස්ථාවක් හින්දා කාමාවචර මානසිකත්වයේ කාමාවචර මානසිකත්වයට අදාළ සැපසහගත් ස්වභාවයකට යනවා. ඒක නිවන පිණිස හේතු වෙන්නේ. ඊට පස්සේ හැබැයි මේ බුදුරයන් වහන්සේ අවබෝධ කළ ධර්මය අවබෝධ කරන්න රහතන් වහන්සේලා අවබෝධ කරපු ඒ ධර්මය අවබෝධ කරන්න මටත් මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරොත් එහෙම ඒ මානසිකත්වයේ තිබුණොත් හරියට චේතනාව පිහිටලා ඒක ඊට අදාළ පරිසරයක් සකස් කරන්න හේතු උපකාර වෙනවා. පැහැදිලි නේද? ඊට අදාළ පරිසරයක් සකස් කරන්නයි ඒත් හේතුපකාර වෙන්නේ ඊට අදාළ ඵලය සකස් කරන්න නෙමෙයි නිවන කි දන් දීලා මේක මේකත් වරද්දලා ගන්න එපා මේ ටික ගැඹුරුයි දන් දුන්නා කියලා නිවන් දකින්නේ නැහැ සිල් රැක්කා කියලා නිවන් දකින්නෙත් නැහැ බණ භාවනා කරා කිව් කරා කිව්වත් නිවන් දකින්නේ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩුණොත් නිවන් දකින්නවා ඒකයි එතන තියෙන යථාර්ථය ආරෂ්ඨා මාර්ගයේ වැඩුණොත් යම් යම් විදිහකින් නිවන් දකිනවා. ආරෂ්ඨා මාර්ගය නම් තමයි එකම මාර්ගය. එතකොට ඒක සකස් වුණොත් සම්පූර්ණ වුණොත් නිවන් දකිනවා. දන් දුන්නත් නිවන් දකින්නෙත් නැහැ, සිල් රැක්කත් නිවන් දකින්නෙත් නැහැ, භාවනා කරාත් නිවන් දකින්නෙත් නැහැ. ඊට එතකොට ඒක තමයි යථාර්ථය. ඊට පස්සේ අපි හිතමුකෝ දැන් මෙතන අපි කතා කරන්නේ දානයනේ. එතකොට කෙනෙක් දානය මේ බුදුරයන් වහන්සේ අවබෝධ කළ ධර්මය අවබෝධ කරන්න මටත් වාසනාව ලැබේවා මේ පිණින්. නැත්නම් රහතන් වහන්සේලා අවබෝධ කරපු ධර්මය අවබෝධ කරන් මාර්ගඵලලාභින් අවබෝධ කරපු ධර්මය අවබෝධ කරන් මහත් මටත් වාසනාව ලැබේවා කියලා හිතනකොට එයාගේ දානේ එල්ල වෙලා තියෙනවා ඒ ඇත්තටම ධර්මය අවබෝධ කරපු අයගේ අවබෝධය පිණිස. එතකොට ඒකෙන් ඒ දානෙන් එයා නිවන් දකින්නේ හැබැයි ඒ දානෙන් එයා ඒ නිවන් දැකීම පිණිස හේතු වන්නා වූ සත්පුරු ශාස්ත්‍රය ලැබීම පිණිස දාය නැවත ධර්මයේ ඇසීම පිණිස අවශ්‍ය කරන වටපිටාවක නැවත ඉපදීම සකස් වීම පිණිස හේතු වෙනවා. දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ. පැහැදිලි නේද? එයින් මෙහා තවත් අවස්ථාවක් තමයි අපි අර කලින් කිව්වේ මේ මාගේ මේ දාණය නිවන පිණිස වේවා කියලා කියනවා. එතකොට නිවන කියලත් එයා හිතෙන් හදාගත් අදහසක් තියෙන්නේ. ඒ අදහස වැරදි අදහසක්මයි කියනවා බුදුරයන් වහන්සේ. මේ එතකොට ඒ අදහසේ පිළිහිලා දාන දෙනකොට එයා කාමාවචර මානසිකත්වයෙන්ම තව සැපසහගත මානසිකත්වයක් ගැන හිතාගෙන දන් දෙනවා. එතකොට කාමාවචර මානසිකත්වයටම අදාළ සැපසහගත මානසිකත්වයක් කරා ඒ දෙන දානි විපාකය එයාගේ ජීවිතේ ගෙනියනවා. ඒ හින්දා බලන්න මේ කාලේ බොහෝ දෙනෙක්ගේ ජීවිතය කියන්නේ දන් දෙන අයගෙන් අපි එක එකේ 199යි සම 9යි 9ක්ම ඒ දාන මහත්ඵල මහානිසංස වෙන්නේ. අපි ධර්ම සාකච්ඡාවේදී තවදුරටත් මේ ගැන කතා කරමු. ඊළඟට දැන් මේ දේශනාවෙන් බුදුරයන් වහන්සේගෙන් සාරිපුත්ත මහරතන් වහන්සේ ඇහුවේ සාමීනි මොන හේතුන්ගෙන් මොන ප්‍රත්‍යයන්ගෙන්ද දානි මහත්ඵල මහානිසංස නොවන්නේ? මොන හේතුන්ගෙන්ද මොන ප්‍රත්‍යයන්ගෙන්ද දානි මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා ඇහුවන්. එතකොට නොවන හේතු ටික බුදුරයන් වහන්සේ ඔය විදිහට පැහැදිලි කරලා දානි මහත්ඵල මහානිසංස වන එකම එක අවස්ථාවක් කියනවා. එතකොට අපි ඒකේ සිංහල පැත්ත බැලුවොත් ඒකේ මෙහෙමයි තියෙන්නේ. එයාගේ මෙන්න මෙහෙම අදහසක් තියෙන්නේ. මේ මේ දන් මගේ සිතේ චිත්තාලංකාරය පිණිස චිත්ත පරික්ඛාරය පිණිස හේතු වේවා කියන අදහසකින් දන් දෙන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒ අදහස චිත්තාලංකාරයේ පිණිස චිත්ත පරිස්කාරයේ පිණිස දන් දෙනවා. ඒ අදහසින් කියන්නේ ඊළඟ ජීවිතයක එහෙම වේවා පස්සේ ජීවිතයක එහෙම වේවා කියන අදහස නෙමෙයි. ඒ අදහසින් දන් දෙනවා. එතකොට චිත්තාලංකාරය කියලා කියනවා චිත්ත පරිස්කාරය කියලා වචනයක් මෙතන කියනවා. ඔන්න ඒ විදිහට කවුරු හරි දානයක් දුන්න දෙනවා නම් ඒ දානේ මහත්ඵල මහාන්සන් ස්වභාවයට ගෙනියනවා කියනවා. ඒ දානේ එයාගේ ජීවිතේ නිවන පිණිස හේතු වෙනවා කියනවා. එතකොට මෙතන චිත්තය කියලා කියන්නේ මෙතන චිත්තාලංකාරය කියන තැන චිත්තය කියලා කියන්නේ කුසල් සිත. කුසල් සිතේ අලංකාරය පිණිස. කුසල් සිතට පිරිවරක් පිණිස, උපකාරක ධර්මයක් පිණිස කියන අදහසයි. ඒක තව විදියකින් ගත්තොත් එහෙම කුසල් සිත පිරිසුදු කරන, බලවත් කරන, බබලවන බබලවීම පිණිස මාගේ මේ දානේ හේතු වේවා හේතු වේවා කියන්නේ එහෙම ප්‍රාර්ථනා කරනව නෙමෙයි කුසල් සිත පිරිසුදු වීම පිණිස බලවත් වීම පිණිස බබල වීම පිණිස දන් දෙනවා. පැහැදිලිද? ප්‍රාර්ථනාවක් තියෙනව නෙමෙයි. දන් දෙනවා ඒ අදහසින් ඒ ඵලය ගැන අපේක්ෂාවෙන්. අනාගතේ නෙමෙයි වර්තමානයේ. ඊට පස්සේ මේ විදිහට කුසල් සිතක් අලංකාර කරන විශේෂ ධර්මයන් ටිකක් තියෙනවා. දැන් චිත්තාලංකාරය පිණිස කියලා අපි ඔහොම නිකන් හිතලා මගේ මේ මේ දාණය චිත්තාලංකාරයේ පිණිස චිත්ත පරිස්කාර පිණිස හේතු වේවා කියලා දන් දුන්නා කියලා ඒක මහත්ඵල මානසස වෙන්නේ නැහැ. ඔහොම නිකන් හිතුවා කියලා. මොකද එයා ඒ කියන වචනවල අර්ථය අරගෙන නැති හින්දා අපි ඒ අර්ථය දිහා බැලුවොත් යොමු වුණොත් කෙටියෙන් අද දවසේදී ඊළඟ දවසේදී අපි මේවා විස්තර වශයෙන් නැවත මේ දානේ මහත්ඵල මානසංස වෙන කාරණාව කතා කරමු. අද කෙටියෙන් කතා කරනවා. එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ ওই විදිහට චිත්තය කුසල්සිත අලංකාර කරන්නා වූ කුසල්සිත සිතට උපකාර කරන්නා වූ ධර්මයක්. සීලය කියලා කියන්නේ ওই විදිහට සිත අලංකාර කරන්නා වූ සිතට උපකාර කරන්නා වූ ධර්මයක්. ඊට පස්සේ දහම් දැනුම කියන්නේත් ඒ විදිහේ කුසල් සිතට උපකාර කරන්නා වූ අලංකාර කරන්නා වූ ධර්මයක්. ත්‍යාගය හේවත් අත්හැරීම. ඒ කියන්නේ තම සැපය පසේ කළා අන් සැපය පළමු කොට සිතා කටයුතු කරන ස්වභාවය තවදුරටත් කියනවා නම් පරාර්ථකාමීත්වය කියලා කියන්නේ අන්න ඒ විදිහට කුසල් සිත අලංකාර කරන්නා වූ කුසල් සිතට උපකාර කරන්නා වූ ධර්මයක් ඊට පස්සේ වීරිය කියලා කියන්නේ ආත්මාර්ථකාමීත්වයේ සමග යෙදුණු අකුසල් ප්‍රහාණය කරමින් කුසල් සිත උපදවල බලවත් කිරීමේ හැකියාව මෙතන වීරිය කියන එක අපි කියන්න පුළුවන් අන්න ඒකත් අර සිත කුසල් සිත අලංකාර කිරීම පිණිස කුසල් සිත බලවත්වීම බැබලවීම පිණිස කුසල් සිතට උපකාරයක් පිණිස හේතු වන්නා වූ ධර්මයක්. ඒ වාගේම සිහිය කියන්නේ මනාකොට අවධානය යොමු කිරීමේ ශක්තිය කියන එකත් කුසල් සිත උපදවා බලවත් කිරීම පිණිස හේතු වන්නා වූ ධර්මයක්. ප්‍රඥාව කියන කාරණාව. ඒ කියන්නේ දැන් මෙතන ප්‍රඥාව කියන එක ගන්න වෙන්නේ මේ දාණය, පින, ඒ වගේම ඉන් රැස්වෙන කුසලය ඒකේ සැප විපාකය පිළිබඳ හේතුඵල වශයෙන් වටහාගෙන දැකීමේ හැකියාවයි. පැහැදිලි නේද? අපි දැන් මේ දානය පිළිබඳ ප්‍රඥාවක් මේ කියන්නේ. ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිම පිළිබඳ එකක් නෙමෙයි. දානය පිළිබඳව තියෙන ප්‍රඥාව ඒක එයාගේ කුසල්සිත පිරිසුදු වීම පිණිස බලවත් වීම පිණිස බැබලීම පිණිස ඊට උපකාර පිණිස හේතු වන්නා වූ ධර්මතාවයක්. ඔන්න ඔය ධර්මතාවයන් තේරුම් අරගෙන කවුරු හරි කෙනෙක් දන් දෙනවා නම් එතකොට ඒ දාණය මහත්ඵල මහානිසංස වෙනවා කියන. ඒ අදහසින්. එයාට එතකොට එයාගේ තියෙන ඔන්න ඔහම අදහසක්. එතකොට බලන්න මේ බුද්ධ ශාසනයේ පැහැදිලා තියෙන සාමාන්‍යයෙන් 99.9%ක්ම ඔහම අදහසකින් නෙමෙයි දන් දෙන්නේ. ඒ හින්දා ඒ අය දෙන දාන මහත්ඵල මහානිසංස වෙන්නේ ඒක මහා අවාසනාවක් ඇත්තට ගොඩාක් කැප වෙලා කරනවා. ඒ වුණාට ඒ දානෙත් මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කියපුවාම කොයිතරම් අභාග්‍යද. ඒතර ඒකට හේතුව නිවැරදි ආකාරයෙන් ඉස්මතු වෙන්න අවශ්‍ය ප්‍රමාණයට ධර්මයේ ඉස්මතු නොවීමමයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එතකොට මේ මං කියන කාරණාවක් නෙමෙයි නේද? මේක මේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ බුදුරයන් වහන්සේ කියපු දේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉස්මතු කෙරෙව්වා ඒ එදා හිටපු උපාසකයගේ යහපත පිණිස ඒ කාරණාවමයි ඔබට අපි ඉස්මතු කරලා කිව්වේ. එතකොට ඊ타මාත්ම ස්වල්ප දෙනෙක් විශේෂයෙන්ම මාර්ගඵලලාභීන් දන් දෙනකොට දන් දෙන්නේ ඔය ඔය චිත්තාලංකාරය පිණිස. එතකොට දැන් ඔය ගැන තියෙනවා විශාකා උපාසිකාව තමයි මේ බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායිකාව. එතකොට එයා නිතර නිතර දන් දීලා තියෙනවා. ඇයි එයා දන් දෙන එකක් ගැන විස්තරයක් තියෙනවා දේශනාවක. එයා දන් දෙන්නේ චිත්තාලංකාරය පිණිස. එතකොට එයාට ඒ ධර්මතාවය පැහැදිලි. මොකද්ද මේ චිත්තාලංකාරයේ පිණිස දන් දෙනවා කියන කාරණාව. එතකොට මාර්ගඵලලාභීන්ගේ මානසිකත්ව කෙලිම ඔතන තියෙන්නේ. දිව්‍ය ලෝකෙ උපදින්න, අසවල් තැන උපදින්න, මොකක් හරි නිවන පිණිස කියලා එහෙම එකකින් කරන්නේ නැහැ අය. අර ඔය විදිහට චිත්තාලංකාරයේ පිණිසයි මේ කටයුතු යෙදෙන්නේ. එතකොට ඒ අන්න ඒ විදිහට එතන හේතුඵල ධහම දැකීමේ හැකියාව ඒ ඒ ඒකට තව විදර්ශනා බුද්ධිය එකතු වුනහම ඒක නිවන කරා ගෙනියනවා. ඔතන දානය කියන කාරණාවේ ක්‍රියාත්මක වන හේතුඵල ධහම දැකලා චිත්තාලංකාරය සකස් වෙනවා නේද කියන කාරණාව දැකීමේ හැකියාවට තව විදර්ශනාවත් විදර්ශනා ප්‍රඥාවත් එකතු කරගත්තොත් ඒ දානේ මහත්ඵල මහානිසංසය හෙවත් නිවන කරා ගෙනියනවා. එහෙනම් අපි ඊළඟ සතියේදී ඒ විදිහට දානයක් මහත්ඵල මහානිසංස වෙන ආකාරයට කරන්නේ කොහොමද කියන එක තවදුරටත් විස්තර වශයෙන් කතා කරමු. එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම බුදුරයන් වහන්සේ වදාළ ආකාරයෙන් මහත්ඵල මහානිසං ස්වභාවයෙන් යුතුව දාන සීල භාවනා පුරුදු කරගෙන උතුම් ධර්ම අවබෝධය පිණිස හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.